ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නෙත් උතුරු දිශාවේ මිතුරන් හා උජ්ජලයන් සම්බන්ධව එතකොට අර වහන්සේ දේශනා කරා දැන් මිත්‍ර බව තුල හොඳ නරක ඇබ්බැහිවීම වෙන්න පුළුවන් කියලා. එතකොට මේ වර්තමානයේ මේ අපි දැන් ඔය බණ අහනකොට අපිට සමහර අවස්ථාවල තේරෙනවා ඒ ගුරු ස්වාමින් වහන්සේගේ ස්වરૂපයෙන්ම එම කටහඬින් සමහර ලාවට තේරුම් ගන්නත් බෑ මේ මේ මේ ගුරු ස්වාමින් වහන්සේද දේශනාව කරන්නේ ගෝල ස්වාමින් වහන්සේද කියලා. ඒ කටහඬත් ඒකට අනුගත වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මේක ඒවා ස්වභාවික ඒවමක් නෙමෙයි සමහරු ක්‍රියාශීලී බවත් එක්ක ඒක අනුකරණය කරන්න උත්සාහ කරනවා. ඉතින් අන්තිමට දැන් මේ දේශනා සමහර ඒවා අහුවහම අපිට පෙනෙන දෙයක් තමයි එහෙම අනුකරණය දැන් සමහරුන්ට ස්වභාවයෙන් ඒ කටහඬ ඒ උච්චාරණ ශෛලීන් ඒවා යම් ප්‍රමාණයකට පිහිටන අවස්ථා තියෙනවා රැසුරත් එක්ක. හැබැයි යම් කිසි කෙනෙක් ඒක අනුකරණය කරන්න ගියොත් ඊට පස්සේ එයා කියන දේශ ඒ උන්වහන්සේ කියන දේශනාව තුළ අවශ්‍ය ධර්ම කරුණු ගොනු වීම ගොඩක් දුර්වල වෙනවා අර වචන උච්චාරණය සහ ඒ ගුරුවරයාගේ හඬ අනුකරණය කරන්නට වැඩි මූලිකත්වයක් ගන්න. එතකොට ඒ කියන වාක්‍ය කියන ප්‍රකාශන ගොඩක් ඒවා අර්ථ ශූන්‍ය වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අනුකරණය කිරීම කොහෙත්ම වැදගත් නැහැ. මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්වභාවයෙන්ම අපි ඒවට යම් ප්‍රමාණයකට යොමු වීමක් වෙනවා. එහෙම නැත්නම් අපි තුල ඒ ස්වභාවය වැඩෙන්නට ගන්නවා. ඒ අසුරු කිරීම තුල. එහෙම එක්තරා තත්වයක් ස්වභාවිකව වෙන්න පුළුවන්. නමුත් අර ගොඩාක් දෙනා අපිට පේන්නේ ඒක දැන දැනම අර අර ඒක භක්තිය නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් මාන්නය නිසා වෙන්න පුළුවන් මමත් ඒ වගේ කෙනෙක් වගේ පෙන්න මෙදී සිටින්නට ප්‍රතිරූපය හදාගන්න වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ මොකක්ද මානසික తত্ত্বය කියලා. කොහොම හරි එහෙම තත්ත්වයන් සමාජයේදී සමහර වෙලාවට අපිට පේනවා. මේක සැබවින්ම ස්වාමීන් වහන්සේ විකෘතියක් වගේ ස්වරූපයක් තමයි මට නිකන් දැනුනේ මොකද එක ඒ විකෘතියක් ඒ විකෘතියක් වෙන්නේ මොකද අර අනුකරණය කරන්න ගියාම දැන් ස්වභාවයෙන් දැන් අපි හිතමු බුදුරජාන් වහන්සේගේ මහා කරුණා ගුණය ගැන නැවත නැවත සිතනකොට ගරු කරනකොට මගේ මනසේ කරුණා ගුණය අවදි වීම වරදක් හෝ හානියක් නෙමෙයිනේ හැබැයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ක්‍රියා කළේ කොහොමද අතදික් කළ ආශිර්වාද කළේ කොහොමද වචන පාවිච්චි පාවිච්චි කළ එක ඒක අනුකරණය කරන්න ගියොත් එතන තියෙන විකෘතිය. ඉතින් අන්න ඒ වගේ ඒ අදාළ ගුණය දැන් අපි හිතමු නාවිනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ කරපු දේශනාවක් දේශනා නැවත නැවත අහනකොට ඒ දේශනාවල තියෙන කරුණු උන්වහන්සේ විග්‍රහ කරන විදිහ ඒවාෙහි යම්කිසි ආభాෂයක් කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි ඒ ඒ ආభాෂය අරගෙන දහම් කරුණු විග්‍රහ කරන වෙනුවට අර වාක්‍ය උච්චාරණය කරන හැටි, හඬ හසුරුවන හැටි, ඊළඟට ඒකේ වේගය, රිද්මය ඔය ටික අනුකරණය කරන්න ගියොත් එහෙම ඒ දේශකයාට එතනින් එහාට දහම් කරුණු කියන්න වෙන්නේ අර ටික පවත්ව ගන්න උත්සාහ කරන්න. එතකොට තමයි විකෘතියක් හැටියට අපිට පේන්නේ.